දැන් මේක ප්‍රඥාවක් තියෙනවා මේක කෙටියෙන් අරගත්තොත් අදහස බුදුරජාන් වහන්සේ අර මේ මේ තුන් මාසයක කාලය තුළ වස්වසපු අවස්ථාවකදී ආනාපාන සති භාවනාවෙන් වාසය කළා කියටන් ආනාපාන සති සමාධියෙන් වාසය කළා කියලා කියන්න කියලා පෙන්නපු අවස්ථාවක් ගැන. ඊ අවස්ථාවේදී පෙන්ලා තියෙනවා මේ ආනාපාන සතිය කියන්නේ පහ කළ යුතු පහ කරනවා ඇසුරු කළ යුතු ඇසුරු කරනවා කියන කාරණේ මුල් කරගෙන කරන මුළු වැඩ පිළිලබ්බ අපිත් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් මේ තුමා අහන්නේ බුදුරජාන් වහන්සේ පහ කළ යුතු සියල්ල පහ කරලා ඉවර නම් උන්වහන්සේ වැඩුව ආනාපාන සතිය මොකද්ද කියලා. දැන් අපි මේක විග්‍රහ කරනකොට යමක් පෙන්ලා දුන්න ක්‍රමවේදයක්. හිතෙන් පහ කළ යුතු හරියක් තියෙනවා, ඇසුරු කළ යුතු හරියක් තියෙනවා. රාතන් වහන්සේ වෙනකොටත් ඒ හිතෙන් පහ කළ යුතු පහ කරලා ඇසුරු කළ යුතු හරිය ඇසුරු කරලා අවශ්‍ය ප්‍රතිඵලිත ලබාගෙන ඉවරයි. හැබැයි මේ මේ මේ ආනාපාන කියන වචනයෙන් පෙන්වන්නේ අරගත යුතු පහ කළ යුතු හිතට පමණ සීමා වෙලා නැහැ. යම් යම් හේතුන් නිසා මේ ගතිය හට ගන්නවා නම් අපතරව්‍යයක් ඒකත් පහ කරන්න ඕනේ. නිරෝගී බවට හේතු වෙන යමක් නැත්නම් ඒක ඇසුරු කරන්න ඕනේ. ඒකත් වේ ඒකෙම කොටසක්. එහෙනම් හුස්ම ගන්න එකේ හුස්ම අරින එකෙත් ওই කොටස තියෙනවා. හුස්මක් අරගන්නවා හුස්මක් අරිනවා. අරින්නේ මොකද්ද? පහ කරේද කාබන් ඩයොක්සයිඩ් ඕක ඇඟේ දිනුනොත් එහෙම හරි අමාරුයි. ඒක ලෞතර බුදුනාන් වහන්සේ පහ කරන්න ඕනේ. මොකද විපාක වශයෙන් හට ගන්නා වූ යම්කිසි ශාරීරියේ ඇති වෙන අපද්‍රව්‍යය. ඒව අහක් කරන්න ලෞතර බුදුරන් වහන්සේත් ඒව අහක් කරන්න ඕනේ. මල මුත්‍රා පහ කරන්න ඕනේ. දාඩිය ආදී යැවෙන්න ඕනේ. ප්‍රස්වාස වාතයේ යැවෙන්න ඕනේ. ඒවා පිට කරන ක්‍රමයකින් පිට වෙන්න ඕනේ. ඔක්සිජන් වැනි සුද්ධ වාතය ආශ්‍රය කරන්න ඕනේ. අරගන්න ඕනේ. ඒකෙන් තමයි කයේ නිරෝගී භාවය ලබා දෙන්නේ. ඒ වගේම කයට අපත්‍ය වෙන ආහාරයක් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනේ. හරි අතුන් වහන්සේ නමුත් ඒක කරන්න ඕනේ. කයට පත්‍ය වෙන ආහාරයක් තියෙනවා නම් ඒක විලාවට ගන්න ඕනේ. ඒ ගන්න එකත් අර ගැනීම පහ කිරීම මේකෙත් තියෙනවා. ශරීරයට අඳින ඇඳුමක් තියෙනවා. සිවුරක් තියෙනවා. සමහරලාට ඇඟ උෂ්ණ නම් පට ඒක අර ගන්න පට සිවුරු වැනි දෙයක් උෂ්ණයට ගැලපෙන්නේ නැහැ. කපු සිවුරක් වැනි දෙයක් ගන්න ඕනේ. ඇඟ සීතල කරන જાතිය සෙම් අමාරු වැඩි කෙනෙක් නම් එයාට පට සිවුරක් ගැලපෙනවා. ඒට ගැලපෙන එකක් ගන්න ඕනේ. මේ විදිහේ මේ සෑම දෙයකම සිව්පසේ තුලමක් තියෙනවා. පහකල යුතු කොටසක් සහ ඇසුරු කළ යුතු කොටසක්. ඒ වගේම එදින්ද අපි කරන සියලු නාන කන බොන ආදී සියලු කටයුතු වල තියෙනවා. පහකල යුතු කොටසක් අතුරු කළ යුතු කොටසක්. එහෙනම් අරිහත්ත්වයටපත් වෙන උත්තරමයන් වහන්සේලාට අන්නේ ශාරීරිය මුල් කරගෙන කරන්නා වූ කොටසක් තියෙනවා. පින්පෞදිකට සම්බන්ධ නැති අන්නේ කොටස කාටවත් පහකල යුතු කොටස පහ කරන්න ඕනේ. අතුරු කළ යුතු කොටස අතුරු කරන්න ඕනේ. උන්වහන්සේගේ ශාරීරියේ මොනවා හරි අතපය වල හරි තිබුණා නම් යම්කි දුවිල්ලක් හරි ගෑවිලා. අපි කතාවට කියන්නේ ගෑවෙන්නේ නැහැ කියලා. නව සියලු සියක් ගෑවෙන්නේ නැතු තියෙන කෙනෙක් නැහැ. උන්වහන්සේ පෙළලා තියෙනවා පාත්‍රයක් අරින අත හොදලා දාපු වතුර ටික රාහුල හාමුදුරන්ට පෙන්නලා රාහුල මේ හොදලා අපවිත්‍ර වතුර ටික පේනවාද මේ පාත්‍රයේ තියෙන කියලා. ඉතින් එහෙම පැහැදිලිවම තියෙනවා මොනවා හරි ඇඟේ අතේ පය කුණු තිබිච්ච බව, ගෑවෙන බව. ඉතින් ඔයදී වශයෙන් හතර ආකාරයකින් බොරු කියන කෙනාගේ ස්වභාවයත් මෙන්න මෙහෙමයි කියයිටම මහානකම හැටි පෙන්වන්න කියපු කතාව දේශනාවක් තියෙනවා. ඒ රාහුලවත් සූත්‍රයේම කොටසක්. බොරු කියන කෙනාගේ වහනකමත් මෙන්න මේ ඉතිරිලා තියෙන කුණු වතුර ටික වාගේ. ආයි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොරු කියන කෙනාගේ වහනකමත් අන්න එහෙමයි. ඊට පස්සේ විසිකල අහකට ඒ වතුර ටික. රාහුල මේ විසිකල වූ වතුර ටික පේනවා. බොරු කියන කෙනාගේ වහනකමත් මෙන්න මෙහෙම ඉවත දාපු එක. ඊට පස්සේ පාත්‍රේ හිස් පාත්‍රේ පෙන්නවා. පෙන්නවා දැන් මේ හිස් පාත්‍රේ පේනවා. බොරු කියන කෙනාගේ වහනකමත් මෙන්න මෙහෙම හිස් එකක්. පාත්‍රේ මුණින් නැමුවා. මේ මුනින් නම් පාත්‍රයේ පේනවා. ස්වාමීන් පේනවා. බොරු කියන කෙනානේ වහනකමත් මුනින් නම් පාත්‍රයේ වායක අපිරෙන්නේ නැහැ කොච්චර කිව්වත්. යාර පිහිටන්නේ. ඔය හතර ආකාරයෙන් ඒකේ ස්වභාවය විග්‍රහ කළා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ. පහ කළ යුතු, ඇසුරු කළ යුතු කොටසක් ලෞතර බුදුරන් වහන්සේලා තියෙන නිසා උන්වහන්සේ විවේක සුවයෙන් ගත කරපු අවස්ථාවකදී ඒ ක්‍රමයෙන් තමයි ඉතුරු ටික හිටියේ. තව අද වෙලාවක් නැහැ මීටර විග්‍රහ කරන්න. නැවත අපි අවස්ථාවක් ලැබුණ අවස්ථාවකදී අනිත් ප්‍රශ්න වලට පිළිතුරු දෙමු. අද දවසේදී අත්‍යවශ්‍යයෙන් Tamanට ඕන පිළිතුරක් ලැබුණ නැත්නම් නැවතත් දෙවෙනි වතාවටයි මේ අහන්නේ ආදී වශයෙන් කියලා අපි එහෙම දැනුම් දීලා එවන්න. ඒතර කොහොම හරි උත්සාහ කරනවා ඒක අරගෙන විසඳලා පිළිතුරක් දෙන්න. අද මෙතෙක් ආපු ධර්ම දේශනා මුල් කරගෙන ලැබූ සාන්තියෙන් අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරන ලදිස්ථාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.